අද විස්තර කරන්නට දෙන්නේ ධම්මානුපස්සනාවේ පංච උපාදානස්කන්ධයේ යමින් දැක්වෙන පංච උපාදානස්කන්ධයන් පිළිබඳ වූ භාවනාව. බුදුරජාණන් වහන්සේ වදාරනවා පුණජ පරම් වික්කවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පංචසු පාදානස්කන්ධේසු පතංච වික්කවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පංච සුපාදානස්කන්ධේසු ඉදපික්කවේ ධික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තගමෝ මේ විදිහට උන්වහන්සේ ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන උපාදාන සංකම් පිළිබඳ භාවනාව වදාළ. එහි මේ මේ පොතේ සඳහන් වන පරිදි ඉති රූපස්ස අත්ථගම වේදනාය අත්ථගම ඔයාදි වශයෙන් එන ඒ අත්ථගම කියන වචනය අත්ථංගමෝ කියා එනවා ඒ ඒ දෙකම එක තේරුමයි අත්ථගමයේ අත්සංගමෝ කියන්නේ මේ වේදනාවගේ නැතිවීම, නැතුව යාම කියන්නේ. වේදනාදී පහේම. බුදුරජාණන් වහන්සේ මහණෙනි නැවතද ධම්මේ ධම්මානුපස්සනාව පිළිබඳ වූ තවත් භාවනා ක්‍රමයක් කියන්නේ නීතියා එම වදාරායි මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳ වූ භාවනාව වදාරා මෙහිදී ගත යුතු තිබෙන එක කරුණක් තමයි පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන මේ දෙකේ වෙනස. පංචස්කන්ධයයි කියන විට රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ කියන ඒ ස්කන්ධයන් උපාදාන කියන වචනේ නොයදායි වඩාරා තිබෙන්නේ පංචස්කන්ධ කියන තැනට. උපාදානස්කන්ධ ගැනීමේදී උපාදාන කම්ද උපාදාන කියන වචනයම යොදා තිබෙනවා වහන්සේ රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ යන්නේ විඤ්ඤේ උපාදානස්කන්ධ පංචකේ වදාරා. ඒකට පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියා ඒ ධර්ම පිළිබඳ වෙනසක් දක්වනවා. පංචස්කන්ධය කියන විට බුදු රූපස්කන්ධය, වේදනාස්කන්ධය ආදී වශයෙන් එන පහ දක්වනවා. පංච උපාදානස්කන්ධය කියන විට උපාදානයන්ගෙන් ගනු ලබන ස්කන්ධයනුයි දැක්වේ. උපාදානයන්ගෙන් ආරම්භ කරන උපාදාන හතරක් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තබාද උපාදාන. කාම උපාදානය කියන්නේ ලෝභයට. එතකොට ඒ ලෝභයෙන් අල්ලා ගනු ලබන ස්කන්ධයන්ට කියනවා උපාදාන ස්කන්ධ. එතකොට ඒ සමහර විටක රූපය ලෝභයෙන් අරමුණු කරනවා. ලෝභයට අරමුණු වෙනවා. ලෝභයෙන් අල්ලා ගන්නවා. ඒ රූපෝපාදාන ස්කන්ධය. ඒ විදිහට වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන ඉතිරි ස්කන්ධයන් ලෝභයට අරමුණු වන විට එය කාමෝපාදානයෙන් අල්ලා ගනු ලැබූ ස්කන්ධයක් නැත්නම් ස්කන්ධයෝ වෙනවා. එතකොටත් ඒ වාට උපාදාන ස්කන්ධ කියන නමයි ලැබෙන්නේ සුදුසු වන්නේ. දිට්ඨියෙන් අල්ලා ගන්නවා. දිට්ඨිය කියන්නේ වරදවා ගැනීම. වරදවා ගැනීම. ඇතිසැටි ගැනීම නෙවෙයි වරදවා ගැනීම. රූපය ආත්ම කොට ගැනීම එහෙම නැත්නම් ආත්මය රූපෙහි ඇතියක්සේ දැකීම ඔය ආදි වශයෙන් එහෙමවත් එහෙමත් එහෙම නැත්නම් ඔය නත්ති දින්නම් නත්ති කිත්තම් ආදි වශයෙන් කරන පින් පව් කියලා කොටසක් නැතේ වාය විපාක නැත ආදි වශයෙන් ගැනීම එහෙම නැත්නම් මේ ස්කන්ධ පංචකයේ කියන මේ නිදීමට මේ දුකෙන් නිදීමට ඒ නිවනක් ලැබීමට මෝක්ෂයක් ලැබීමට මෙන්න මේ මේවායි පිළිපැදිය යුත්තේ මේ මේ සීලෙහි රැකිය යුත්තේ කියලා ඔය අජ සීල, ගෝ සීල, කුකුර සීල ආදී වශයෙන් ඒ නොමනා සීල් ප්‍රත සමාදම්ම රැකීම කියන මේවාට ඒ පංචස්කන්ධය අරමුණු කරගන්නවා නම් එතකොටත් ඒ උපාදාන. ඒකනේ දැන් උපාදාන කියන මේ සතර කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදානයේ කිව්වේ ලෝභය නල්ලා ලෝභය ඒ ලෝභයේ උපාදාන වශයෙන් ඇති වෙනවා. ඒ උපාදාන tattweට පත්වන ලෝභයන් බුදු සංහාවතේ මුලින් ඇති වෙන ලෝභයේ බඳුම නෙවේ. සමහර විටක ලෝභය ස්වල්ප වශයෙන් ඇති වෙනවා යමක් පිළිබඳ. දැන් ලක්ෂණ රූපයක් දැක්කම ඒ රූපෙහි සිත අදනා බවක් නිසා ඒ රූපේ කෙරෙහි ඇලෙන්නට පුළුවන්. එය සුදු තණ්හා මාත්‍රයකින් නැවතිය හැකි. තණ්හාවක් උපන්න ඉච්චරයි. සමහර විටක එය ඒ තණ්හාව උපාදාන tattweට පත් උපාදාන tattweට පත් වෙන විට ඒ රූපය Tamange සිතින් ලෙහසියෙන් අත්හරින්නට බැරි දෙයක් බවට පත් නැවත නැවතත් ඒ ගැන සිතමින් ඒට ආසා කරමින් තමාගේ සිතෙහි ඒ රූපයේ පිළිබඳ ඒ චිත්ත පරම්පරාවේ නැවත නැවත නැවත නැවත සිත් උපදිනවා. ඒ රූපේම අරමුණු කොට එහි ඇලෙනවා. එත් එවිට ඒ සංහාව උපාදාන බවට පත් වූ සංහාවක් වෙනවා. ඒ එහෙමයි සංහාව උපාදාන tattවයට පත් වුනාම දත යුතුය තිබෙන්නේ මෙන්න මේ ඒ වෙන්නේ. හරියට ඒක දැක්විය යුත්තේ කොහොමද? සංහාව නැත්තම් කුඩු ඒ ආරම්භයේදී ලෝභය හරියට මේ බීජයකින් පැන නැගුණු පැලයක් වගේ. බීජයකින් යම් පැලයක් පැන නැගෙන. ඒ බීජය නිසා ඒ ඒ පැලේ බඳුයි සංහාව ඒ ලෝභයේ නැත්නම් උපාදාන tattweට පැමිණෙන්නට පෙර සංහාව. එය කෙනෙකුට ඒ සැලය කෙනෙකුට නියපොත්තෙන් කඩාගත්ත හැකි. එහෙත් ඒ සැලය විශාල ගහක් බවට පත් වෙනවා. අතුපතර විවිධී ගිය විශාල ගහක් බවට පත් වුණාම ඒ අතින් කැඩීමක් නැත්නම් නියපොත්තෙන් කැඩීමක් නෙවෙයි. සමහර විටක පොරවකින් කපා ගැනීම පවා බොහොම අමාරුවෙන් කළ යුතු දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට ඝන බහල වූ තණ්හාව තමයි උපාදාන කියන නමින් දැක්වෙන්නේ කාම උපාදාන. අනිත් ඒවා දිට්ඨියේම තිබෙන අවස්ථා හතරක්. නැත්නම් දිට්ඨි කියන වරදවා ගැනීම යම් යම් දේ අරමුණු කොට ඇත. එනිසා මෙතන උපාදාන වශයෙන් දිට්ඨියම තුන් ආකාරයකින් වදාරා තිබෙන බැවින් දිට්ඨි උපාදාන කියන එකෙන් ඔය නත්ති දින්නම් නත්ති විච්ඡන් නත්ති උතන් නත්ති සුඛත දුක්ඛතාවං සම්මානං කලං විපාකෝ ආදි වශයෙන් එන ඒ දස වස්තුක මිත්‍යා දෘෂ්ටි. ඒ තව ඔය සාස්ත්‍රත ඡේද වශයෙන් දැක්වෙන ඒ දෘෂ්ටි. කියන්නේ ඔක්කොම බදන වචනයක් දික්ටි උපාදාන. එදිනෙයින් ඒ ඒ ditthi උපාදානයේ නිසාම තමයි සීලබ්බත අත්වාද කියන ඒ එයාකාරගත් උපාදානය නැතිවක්. ditthියක් නැතිව ඒ වන්නේ නැහැ. ditthිය කියන්නේ වරදවා ගැනීමනේ. ඒකෝට ඒ වරදවා ගැනීමත්ම තමයි වැරදි සීල් වලින්, වැරදි වෘත වලින් මෝක්ෂයක් ලබාගත හැකියි කියා පිළිගැනීම. ඒකත් වැරදි පිළිගැනීම. නමුත් ඒ ඒ පිළිගැනීම නිසා තමයි ඒ ඒ වෘතේ ඒ ඒ සීල සමාදම්ව ඒවා රැකීමේ යෙදෙනවා. අපි ගන්නු කෙනෙක් ඔව් මේ දුකෙන් නිදහස් වීම සඳහා කළ යුතු තිබෙන එකම දේ නම් අතීතෙහි රැස්කල කර්ම මේ වර්තමානයේ දුක් විඳලා නැති කර ගැනීමත් අනාගතෙහි ඒ මේ ස්කන්ධ පංචකයන් නැත්නම් මේ දුක ලැබීමට ඉවහල් වෙන කර්ම වර්තමානයේ රැස් නොකිරීමක් කියලා. මෙයයි කළ යුතු තිබෙන්නේ කියලා සමහර ආගම්වල උගන්වනවා. අතීත කර්ම වර්තමානයේදී ඒ සඳහා දුක් විඳලා අවසන් කරගන්නට ඕන. වර්තමානයේදී අලුත් කර්ම රැස් නොකළ යුතුයි. එහෙමකොට කෙනෙකුට පුළුවන් නිදහස්ව. එහෙම පිළිගත්ොත් කෙනෙක්. ඒක වැරදි දෘෂ්ටියක්. ඒ පිළිගැනීම නිසා ඒ අතීත කර්මවලට වර්තමාන දුක් විඳීම සඳහා ඔවුන් බල්ලෙක් නොවි බල්ලෙකු හැටියට ජීවත් වෙනවා. ගොනෙකු නොවි ගොනෙකු හැටියට ජීවත් වෙනවා. මේ එළුවෙකු නොවි එළුවෙකු හැටියට ජීවත් වෙනවා. ඒවනේ ඔය අජ සීල, ගෝ සීල, කුකුර සීල කියලා සීල කියලා දක්වා තිබෙන්නේ. අජ කියන්නේ එළුවක්. ගෝ කියන්නේ ගවයක්. කුක්කුරේ කිව්වේ බල්ලට. ඉතින් ඒ බල්ලෙක් වගේ හැසිරෙනවා. කන බොන ඒවා, ලගින ඒවා කොහොම කරන්නේ? ලගින හැටි බල්ලෙක් වගේ. එහෙම බුදුරජාන් වහන්සේ වැඩ සිටි කාලයේදී ඒ විදිහේ ඒ වෘත සීල සමාදම්ව රැකී ආය සිටියා. ඒ කුක්කුර සීලය රැක කෙනෙක් පිළිබඳවනේ සඳහන් වන්නේ අර කෝරක් කට්ටියෙක්. එහෙම ආරක්ෂා කරපුවා. එතකොට අර වැරදි දෘෂ්ටියක් ගෙන ඒ දෘෂ්ටිය ක්‍රියාවෙන්ම දැක්වීම ක්‍රියාත්මක කිරීම තමයි ඒ සිල් රැකීමෙන් කරන්නේ. එතකොට ඒ එවිට වුණට ඇතිවන ඒ දික්තිය දක්වා තිබෙන්නේ සීලබ්බත පරාමාස. ඒ කියන්නේ සීලබ්බත පරාමාස කියලා වචනයක් කියනවානේ. එහෙම තමයි සීලබ්බත උපාදානයි. ඒ සීලබ්බත පරාමාසය තමයි සීලබ්බත උපාදාන වශයෙන් මේ උපාදාන කතාවෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ උපාදාන වූයේ ඒ සීල වෘතයන් සමාදන්ව රැකීමෙන් විමුක්තියක් ලබාගත හැකියි කියන ඒ වැරදි දෘෂ්ටිය කවින් ගත්තා. කවින් අල්ලගත්තා. කාහටවත් සමහර විටක බුදුරජාණන් වහන්සේටවත් වෙනස් කරන්නට බැරි. ඒ දෘෂ්ටියෙන් ඔවුන්ව මුදවන්නට බැරි වෙන්නටත් පුළුවන්. එහෙම ඒ ඒ දෘෂ්ටිගත සමහරෙක් ඒ දෘෂ්ටියෙන් මිදුනේ නැහැ. ඒ දෘෂ්ටියෙන්ම සිට නියතොස් අපායෙහි උපත. එහෙම අය පිළිබඳවද කියවෙන්නේ කෝරක් හප්පිය ගැන. ඒ දෘෂ්ටිය අත්හරවන්නට බැරි තරම් කඩින් ගත්තා. ඒක තමයි උපාදාන. උපාදාන කියන එකේ තේරුමත් උප කියන්නේ දැඩිව කියන එක. දැඩි කියන. දල්හ දැඩි. දැඩි දෘಢ දල්හ කියලා මේ වචන තුනෙන්ම කියවෙන්නේ සිංහල වචනේ දැඩි. දල්හ කියන්නේ පාලි වචන. දෘඪ කියන්නේ සංස්කෘත වචන. එතකොට දැඩි ආදාන කියන්නේ ගැනීම. ගැනීම අල්ලා ගැනීම. දැඩිව අල්ලා ගැනීම. ඒ ඒ දැඩිව අල්ලා ගත්ත නිසා ඒ අල්ලා ගැනීම කෙබඳු අල්ලා ගැනීමක්ද? අකාරින්නට පුළුවන් එකක් නෙවෙයි ලිංගයේ. එන්සයි කියන්නේ හරියට මීයෙකු ව බලලෙකු අල්ලා ගත්තා බලලා මීයව අල්ලනවා. එතකොට ඒ බලලා මීයාව අල්ලන්නේ Tamanගෙන් බේරී යන්නට නෙවෙයි. එහෙම නැත්නම් ඊටත් වඩා හොඳයි කියන්නට ඔය නායක ගැරඩියෙකු වෙන සතෙක් ගෙම්බතු අල්ලා ගත්තා. නයා ගෙම්බාව අල්ලා ගන්නෙ, මැඩියාව අල්ලා ගන්නෙ බේරිලා යන්නට ඉඩක් කියලා නෙවෙයි. අන්න ඒ වගේ දැඩිසේ ගැනීම ආදාන කියන එකෙන් අපට. එතකොට මේ ධිට්ඨිය සීලබ්‍රත පරා සීල සීලබ්‍රත සමාදානයේ කි අජ සීලාදී ඒ සීල් ඒ සමාදන් වීමෙන් විමුක්තියක් ලබාගත හැකයි නැත්නම් අතීත දුක් දුක් වලට හේතු වූ අතීත කර්ම ඒ අනුසාරයෙන් නැති කරත හැකියි. ඒකට දුක් විඳලා ඉඳලා ඒ කර්ම අවසන් කරත. දැන් වර්තමානයේදී අලුත් කර්ම රැස් කරන්නේ නැහැ. ඒ ඔවුන්ගේ පිළිගැනීම. ඒ පිළිගැනීමම වැරදි. වැරදි වන්නේ ඔහු ඔවුන් ඒ අතීත කර්මවලට වර්තමානයේදී දුක් විඳලා එය අවසන් කරනවායි කියා ගැනීමම මිත්‍යා දෘෂ්ටියක්. ඒකත් වැරදි. අනිත් එක ඔවුන් වර්තමානයේදී කර්ම රැස් කරන්නේ නැtei කියන එකත් වැරදි. ඒ මොකද ඒ දික්ඛිය ගැනීමෙන් ඔවුන් කරන මේ ක්‍රියාවෙන්ද රැස්කරන්නේ අලුත් කර්ම. දික්ඛිගත සංපයුක්ත සිතින් රැස්කරන කර්ම ඒවා. එනිසා ඔවුන් මේ වැරදි දෘෂ්ටියක එල්බගෙන මේ මේ ස්කන්ධ පංචකයම තමයි අරමුණ. දුකේ කීවේ වෙන කොහෙවත් තිබෙන එකක් නෙවෙයි. මේ මේ ශරීරය මේ සිත කියන මේ ස්කන්ධ පංචකයෙහි තමයි දුක පිළිගන්නේ. එතකොට දුකෙන් නිදහස් වීමේ මෝක්ෂයක් බලාපොරොත්තු වීම කියන මෙයින් ඔවුන් අදහස් කරන්නේ ඒ විදිහේ වැරදි සීල වෘතයන්ගෙන් ඒ මෝක්ෂය ලබාගත හැකි කියලා නම් ඒක වරදවාදය. අනිත් එක තමයි අත්වාද උපාදාන. අත්වාද උපාදාන කියන්නේ ආත්මවාදය උපාදාන. ආත්මයක් මේ ස්කන්ධ පංචකය ඇසුරු කොට ඇත්තේය. නැත්නම් මේ ස්කන්ධ පංචකයම ආත්මය කියලා ගන්න ඒ සක්කාය දෘෂ්ටිය. මේ පින තුනක් පාත්‍ති වෙනවානේ. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටියක් ඒ කියලා අපට මේ වාරවලදී ස්ථානීයදී පැහැදිලි කරන්නට සිදු වුණේ. රූපං අත්තෝ සමනුපස්සති රූපවං සංවාත්තාමං සමනුපස්සති අත්තරිවා රූපං සමනුපස්සති රූපස්මින් වාත්තාමං සමනුපස්සති ඔය විදිහට එක එක ස්කන්ධෙහි සතරාකාරයක ආත්ම දෘෂ්ටියක් ඇතිද? රූපං අත්තෝ සමනුපස්සති කියන්නේ රූපයමයි ආත්මය. ආත්මයයි කියන්නේ රූපයටමයි. රූපයම ආත්ම කොට ගැනීම තමයි රූපං අත්තෝ සමනුපස්සති. හරියට පහනක ආලෝකයයි සිරුවයි කියලා 아무තු එකක් නෑ දෙකම එකයි කියලා හරිය ඒ විදිහට ගැනීම. ඒක රූපං අත්තතෝ සම්මුපස්සති. රූපේම ආත්මය. එහෙම නැත්නම් ආත්මය කියලා තව එකක් නෑ. රූපේම තමයි ආත්මය කියන්නේ. එතකොට රූපය ආත්මය කොට ගැනීම එක දෘෂ්ටියක්. වැරදි දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක්. රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියන්නේ ඒ ආත්මය රූපේ නෙවෙයි ආත්මය වෙනකක් ඒ ආත්මය රූපයෙන් යුක්තයි රූපය ඇත්තේ ඒ ආත්මයෙහි. ආත්මයට තිබෙනවා රූපයක්. හරියට ගහක් තිබෙනවා. ඒ ගහේ තිබෙනවා ඡායාව. අන්න ඡායාවක් ගස වගේය මේ ආත්මවත් නැත්නම් මේ රූපවත් ආත්ම. රූපයෙන් යුක්ත වූ ආත්ම. ඡායාවක් ගස වගේ. චේතන ආත්මය කොට ගත්තේ රූපය නෙවෙයි. ආත්මය ස්කන්ධයන්ගේ වශයෙන් ගන්නවා නම් වේදනාදී යම් කිසිවක් ආත්මය කොටගෙන ඒ ආත්මය රූපයෙන් යුක්තයි රූපය ඇති එකක් කියලා ගැනීම. ඊළඟට අත්තනිවා රූපං කියන එකෙන් ආත්මයෙහි රූපය ඇත්තේය. ආත්මයෙහි රූපේ තිබේ. ඒක මලේ සුවඳ තියෙනා වගේ. ආත්මෙහි රූපේ තිබෙනවා කියා ඒ ගැනීම අත්තනි වා රූපං අනිත් වර්තවා ගැනීම තමයි රූපස්මින් වා අත්තාන රූපස්මින් කියන්නේ රූපයෙහි අත්තාන ආත්මය ඇතිසේ ගැනීම එතකොට රූපයම ආත්ම කොට ගැනීම රූපයයි ආත්මයයි කියලා දෙකක් නෙවෙයි රූපයම තමයි ආත්මය වන්නේ කියලා රූපය ආත්ම කොට ගැනීම එකක් ආත්මය රූපේ නෙවෙයි නම් ඒ ආත්මය රූපේ යුක්තයි රූපේ තිබෙන්නේ ආත්මයට නිසා ඡායාවක් ගන්නවා අනික ආත්මයෙහි රූපය තිබෙන්නේ ආත්මලිවා රූපක් ආත්මෙහි රූපේ තිබෙන්නේ අනිත් අන්තිමට දැක්වෙන්නේ රූපෙහි ආත්මය තිබෙන්නේ මෙන්න මේ විදිහට එක එක ස්කන්ධයකදී ඔය විදිහේම සතර සතර ආකාර ආත්ම දෘෂ්ටියක් දක්වා තිබෙනවා. වේදනාපතෝ සමනුපස්සති වේදනාවන් සංඝාත්තාවන් සමනුපස්සති අත්තනිවා වේදනං සමනුපස්සති වේදනායවා ආත්තාවන් සමනුපස්සති කියලා ඒ ඒ එකිනෙකක් පිළිබඳව ඔහොම දක්වනවා. අන්න ඒ දෘෂ්ටිය තමයි අත්වාද උපාදාන වන්නේ ඒ දෘෂ්ටිය අත් නොහැර නොහැරිය හැකි තරමේ බලවත් වූ දෘෂ්ටියක් බවට පත් වූ කල්හි ඒකට අත්වාද උපාදාන කියන්නේ මෙන්න මේ විදිහේ උපාදාන හතරක් මේ උපාදානයන්ට අරමුණු වන්නේ මොනවාද කියලයි දැනගන්න. උපාදානයන්ගේ අරමුණු කවරේද කියලා එහෙම ප්‍රශ්නයක් නඟපු. ඒ ප්‍රශ්නයට ගිය යුතු එකම පිළිතුර කුමක්ද? පංච පංචස්කන්ධය නැත්නම් පංච උපාදාන ස්කන්ධය. ඒ පංච උපාදාන ස්කන්ධය කීවේ ලෞකික ධර්ම සමූහයකට. ලෞකික ධර්ම සමූහය. ස්කන්ධ භේදයට නැත්නම් ස්කන්ධ දේශනාවට ලෞකික ධර්මයක් ඇතුළත් වෙනවා ලෝකෝත්තර ධර්මයක් ඇතුළත්. ලෝකෝත්තර ධර්ම වලින් ස්කන්ධ සංග්‍රහයෙන් විනිර්මුක්ත ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවන ලෝකෝත්තර ධර්මය නිර්වාණය. ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවන ලෝකෝත්තර ධර්මය එකම ලෝකෝත්තර ධර්මය තමයි නිවන. නිර්වාණය ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් වන්නේ නැහැ. ස්කන්ධයන්ට ඇතුළත් වන්නේ අතීත වර්තමාන අනාගත කියන මේ කාල භේදයට ඇතුළත් වෙන යම්තරම් ධර්ම තිබේනම් ඒවා ඇතුළත් වන්නේ ස්කන්ධ සංග්‍රහයට. දැන් රූපය ඇතිව නැතිද? ඒ නැති වූ රූපය අවසන් වූ රූපය ආදි කාලයේ ගතකොට විරුද්ධ වූ රූපය තමා අතීත රූපේ මෙතෙක් ඇතිවීමට අවශ්‍ය වන හේතුන් ප්‍රත්‍යයන් නොමැති හේතුවෙන් තවම පහළ නූ රූප වේනම් ඒ රූප අපේක්ෂා කොටයි කියන්නේ අනාගත රූප. දැන් දැන් පවත්නා උපාද කිති භංග කියන ක්ෂණත්‍රය තුල පවත්නා යම් රූප වෙත්නම් ඒ වාතය කියන්නේ වර්තමාන රූප. එතකොට මේ තුන් වර්ගයේම රූප කෙනෙකුට අරමුණු වෙනවා. කෙනෙකු අරමුණු කරනවා. අතීත රූප අරමුණු කොට අපට දැන් සිත් පහළ වෙනවා. අනාගත රූප අරමුණු කොට මේ වර්තමානයේදී අපට සිත් පහළ වෙනවා. ඒ වගේම දැන් තිබෙන රූප අරමුණු කොටද අපට සිත් පහළ ඒ පහළවන සිත් වලින් සමහරක් ඒ ඒ රූප ලෝභයෙන් අල්ලා ගන්නා ගැනීම කරන සිත්. සමහරක් දික්තියෙන් අල්ලා ගන්න රූප. ඔන්න ඔය විදිහට ඒ ඒ ලෝභා ධර්ම වශයෙන් දක්වනවා නම් මේ උපාදාන සතරක්සේ බුදුරජාණන් වහන්සේ වදාරා තිරෙන්නේ ධර්ම දෙකක්. ලෝභයයි ditthිය. සම්හා ditthි කියන මේ දෙකයි උපාදාන සතරක් හැටියට වදාරා තිරෙන්නේ. එතකොට මේ සම්මා ditthි නැත්නම් ලෝභ ditthි කියන මේ දෙකට ඔය ස්කන්ධ පසම අහු වෙනවා. මොන ස්කන්ධ පසද මා කියව වචනයක් පාවිච්චි කරලා ලෞකික. ලෞකික. නිවන ලෝකෝත්තර ධර්මයක්. නිවන හැර තවත් ලෝකෝත්තර ධර්ම සිත්වතේ තිබෙනවා අතක්. සතර මාර්ග සිත් සතර ඵල සිත්. ඒ මාර්ග සිත් ඵල සිත් කෙනෙකුගේ ලෝභයට කෙනෙකුගේ විද්‍යට අරමුණු වන සිත් නෙවෙයි. ඒ ලෝභයෙන්, ditthියෙන් අරමුණු කළ හැකි බවක් ඒවායේ නැහැ. ඒ වගේම ලෝභය සහ ditthිය ඒ ලෝකෝත්තර ධර්ම අරමුණු කළ හැකි ශක්තියකින් යුක්ත ධර්මක් නොවේ. ඒ නිසා ලෝභ ditthි දෙකින් නැත්නම් උපාදානයන්ගෙන් ඒ නිර්වාණ ධර්මය හා ඒ ලෝකෝත්තර සිත් අටේ කියන නව ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නට බෑ. එතකොට නව ලෝකෝත්තර ධර්ම කියන ඒ ධර්ම හැර ඉතිරි ධර්ම ඉතිරි සංකත ධර්ම තමයි ලෞකික ධර්මයේ ලෞකික ධර්ම ඒවා සිත් වශයෙන් 81ක් සිත් 81ක් ඒ සමග යෙදෙන චෛතසික තිබෙනවා 52ක් රූප රූපස්කන්ධයට ඇතුළත් රූප තිබෙනවා 27ක් මෙන්න මේ tikai උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධා කියන විට උපාදානස්කන්ධ පහක් හැටියට වෙන්කොට දක්වා තිබෙන්නේ පරමාර්ථ වශයෙන් ලෞකික සිත් 81ක් ඒ සමවේදන චෛතසික 52ක් අට විසිරුප. ඒ තමයි උපාදාන කන්ද. එයින් උපාදාන කියන නම ලබන ධර්ම තමයි ඒ චෛතසික 52 අතුරෙන් ලෝභයත් ditthියත් කියන ධර්ම දෙක. උපාදාන වශයෙන් හතරක් හැටියට වදාළා. එතකොට එය තමයි මේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මෙහි මහණෙනි ඒ මේ යෝගාවචර භික්ෂුතෙම ධර්මයන්හි ධර්මයන්ට අනුව බලමින් වාසය කරයි. ඒ ධම්මේසු ධම්මානුපස්සී කියන මේ වචන උදාරන්නට කාරණේ තමයි සාමාන්‍ය ලෝකයා ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් නොවේ වාසය කරන්නේ ඒ ධර්මයන් ඔව්හු බලන්නේ සත්ව වශයෙන් පුද්ගලව. සත්ව පුද්ගල වශයෙන් බලන්නේ ඒකට සත්වයේක්ය, පුද්ගලයේක්ය, ස්ත්‍රියේක්ය, පුරුෂයේක්ය ආදි වශයෙන් ඒ සත්ව පුද්ගල කතාවෙහි පිහිටා ඒ අනුවම බැලීම තමයි ලෝකයාට පුරුදු. ලෝකයාට පුරුදුව තිබෙන්නේ දැන් අපි යමක් දකින්න විට ඒ දක්නා දෙයක් පිළිබඳව අප කියන්නේ. අපි එක්ක ස්ත්‍රියෙක්ව දැක්කා එහෙම නැත්නම් පුරුෂයෙක්ව දැක්කා ඒ වගේම තමයි යම්කිසි ද්‍රව්‍යයක් භාණ්ඩයක් එහෙම දැක්කයි කියලා කියන්නේ. එහෙම දැකීමක් ගැන කතා කරන විට ඒ දක්නා අරමුණ ධර්මයක් හැටියටම දැක්වීමක් නෙවෙයි කරන්නේ. අපි ලෝක ව්‍යවහාරයේම පිහිටා ඒ අනුවම තමයි කතා කරන්නේ. ඒ අනුවම තමයි සිතාගන්නේ. අපි අසෝලාව දැක්කා. දැන් එන්නේ අපි කියන්නේ. අපි කාව හරි දැක්කම කියන්නේ එහෙමයි. අසුවලාව දැක්කයි. එතකොට අසුවලාව දැක්කයි කිව්වේ දැකි දැකලා ඉවරයි දැන්. එහෙම නැත්නම් අසුවලාව දැන් දකින්නයි කියලා දැක දැක ඉඳක් පුළුවන්. එහෙම නැත්නම් අසුවලාව දකින්නට Taman බලාපොරොත්තු විය හැකියි. ඒ අනාගතයේ ඇතිවන දැකීමක් පුළුවන්. එහෙමත් එනවා ඉන්නවනේ. දැන් කොච්චර ලෑස්ති වෙන්නට ඇතිද? මේ රජිනියගේ රජිනියගේ නෙමෙයි රජිනියගේ පුතාගේ කිල්කෝ කීල්ස් කියන්නේ ජේම්ස් කුමාරයා ඒ විවාහ මංගලය දැකීමේ බලාපොරොත්තුව කී දෙනෙකුට තියෙන්නද? ඉතින් මේ බලාපොරොත්තු සිටියා. ළඟට ඒ දිනෙහිදී ඒක බැලුවා. බැලුවා. විවාහ මංගලයක් දැක්කා. අනේ විදිහේ අපට අනාගතේ කරන්නට තිබෙන අනාගතයේ උපදින ධර්ම පිළිබඳව වර්තමානයේදී ඇති වෙනවා සිත් එතකොට ඒ බැලීම අනාගතයේ සිදුවන බැලීම පිළිබඳව දැන් වර්තමානයේදී ඇතිවන්නේ අනාගත චක්කු විඥානයන් පිළිබඳවයි මේ වර්තමානයේදී සලකන්නේ. ඒ වාරණ. එහෙම නැත්නම් අනාගතයේ දකින්නේ යමක් නම් ඒ රූප ගැන දැන් හිතනවා. දැන් හිතනවා. ඒවා අරමුණ. දරුවෙකු දිහා බලා දැන් නම් මෙහෙමයි තව අවුරුදු 10කින් 15කින් මොහු කොයිතරම් තත්වයක කෙනෙකු වේද? එහෙම ගැන හිතනවන්නේ දැන්. යෝගී අංගපසංගයේම ශරීරයේ වැඩෙන හැටියට මේ කටයුතු කරන්නට වර්තමානයේදී හිතනවා. ඒ හිතත් එක්කම මොන මොන ඒවා උපදිනවද? ලෝභ ආදී කොයිතරම් ධර්ම උපදිනවද? මොනවාද අපි රැස් කරන්නේ ඕවම තමයි. ඔය විදිහේ චිත්තචෛතසික ගොඩවල් ගැසීම තමයි අපි කරන්නේ. ඒ ගොඩවල් වලටයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්කන්ධය කියලා. ස්කන්ධ. එතකොට මේ ස්කන්ධ හතර අතීත ස්කන්ධ කියලා. අතීතයේ කියන්නේ ගත වෙවි ගියා. ඉවරයි. ඒවා හතගෙන ඉවර වුණා. හතගෙන ඒවාට ඒවාට අයත් ආයු කාලය ගත කළා. ඒවා අතීතයි. තවම ඇති වුණේ නැහැ. තව ඉදිරියට ඇති වෙන්නට තිබෙනවා. ඒවා අනාගතයි. මේ වර්තමානයේ ඇති වෙමින් පවතිනවා. ඒවා තමයි වර්තමාන අතීත වර්තමාන අනාගත මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා සතරාකාර වූ උපාදානයන්ට අරමුණු වෙනවා. ඒ නිසා තමයි ඒවා උපාදාන කන්ධ කියන නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උපාදාන කන්ධයෝම තමයි උන්වහන්සේ දුක කියන්ගෙන් වදාළා. සංකෙද්දේන පංච උපාදාන කන්ධා දුක්ඛා ඒ පංච උපාදාන ස්කන්ධයයි දුක. එතෙයි උන්වහන්සේ වදාළේ කොටින් පවසතොත්, කොටින් දක්වතොත්, කොටින්ම කියතොත් පංච උපාදාන ස්කන්ධයයි දුක. ඒකට අප දන්නවා මේ පංච උපාදාන ස්කන්ධයයි කීවේ ලෝකෝත්තර ධර්ම හැර අන්‍ය ලෞකික ධර්ම සියල්ල තමා උපාදාන ස්කන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ඒවා දුක ඒ දුක් වූ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය පිළිබඳව අප එකිනෙක කෙනා විසින් කළ යුතු තිබෙන්නේ කුමක්ද? ඒ ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් වශයෙන් වෙන්කොට දැනගන්න. ඒ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කළ යුතු කෘත්‍යය හැටියට වදාරා තිබෙන්නේ පරිඤ්ඤය කෘත්‍යයට. පරිඤ්ඤය කියන්නේ එය හාත්පසින්ම දැන ගැනීම කියන්නේ. උද්‍යව්‍ය ඥානය පිළිබඳව දේශනා කළ අවස්ථාවවලදී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 මෙපමණයි රූපය. මේ මේවා හැර වෙන රූපේ කියා කොටසක් නැත කියන එකයි ඉති රූපං. ඉති රූපස්ස සමුදයෝ යනුවෙන් දක්වන්නේ ඒ රූපයාගේ හට ගැනීම හා හට ගැනීමේ ප්‍රත්‍යය හෝ නැත්නම් ප්‍රත්‍යයෝ මේවාය කියලා දැන ගැනීම. ඉති රූපස්ස අත්ංගමෝ කියන්නේ ඒ රූපයාගේ නැතිවීම හා ඒ නැතිවීමේ සත්‍යයෝය මේ කියලා දැනගන්න. රූපය පමණක් දැනීම නොවේ. ඒ රූපෙහි ඇතිවීමේ හේතුනොත් ඒ රූපෙහි නැතිවීමේ හේතු. එතකොට රූපයේ ඇතිවීමේ හේතුන් දක්වා තනත්තා රූපයේ ඇතිවීමක් දකින. රූපයේ නැතිවීමේ හේතුන් දැකීම සහ රූපේ නැතිවීමක් දකින. එතකොට රූපය දැනගත යුතු එක. ගත යුතු එක. පිරිසිඳ ගත යුතු එක. රූපය කෙනෙකු පිරිසිඳ ගතකොත් ඒ රූපය නොපිරිසිඳීමේ හේතුවෙන් ඇතිවන්නා වූ ක්ලේශ ධර්ම අකුසල ධර්ම ඒ තැනත්තාට ඝන බහලව උපදින්නේ නැහැ. ඒ රූපය දැනගන්න. එහෙම නැත්නම් යම් යම් අවස්ථාවලදී ඒ රූපය දැන ගැනීම වශයෙන් නම් තමා සිත් උපදවා ගන්නෙ එය පිරිසිදු දැනීම වශයෙන් ඒ ඒ රූපයක් යොමු වූ අවස්ථාවලදී අරමුණු වූ අවස්ථාවලදී ඒ අවස්ථාවේදී තමන්ට ලෝභ වශයෙන් එහි ඇලීමක් හෝ ඒ පටිග වශයෙන් එහි ගැටීමක් හෝ ඒ වර්ධවා ගැනීමක් හෝ ඒ කවදා කවරවත් දෙයක්වත් සිදුවන්නේ නැහැ ඒ පිළිබඳව හුදු දැනීමක් පිරිසිඳීමක් පමණක් සිදු කරනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා ක්‍රමය අනුව ඒ ඒ අවස්ථාවලදී Tamanට කියන්නේ අපි වචන පාවිච්චි කරන්නේ Tamanට කියන එක ඒ වචන පාවිච්චි නොකොට බෑ ඒ Tamanට යම් කිසි රූපයක් පිළිබඳව අරමුණක් අරමුණු කිරීමක් වන්නේ දැන් අප දන්නවා අපිට කවුරු හරි දක්නට ලැබෙන. ඒ දකින්වයි කියන්නේ දකින්වයි කියන්නේ සිතේ වැඩක්. දැකීම කියන එක සිතටයි තිබෙඩක්. නමුත් තනිකර සිතට ඒ දැකීම අන්‍ය ධර්මයකගේ උපකාර නැතිව කරන්නට පුළුවන් එකකුත් නෙවෙයි. ඒ නිසා දකින්නේ දකින්මාය කියන ඒ සිත ඉදීමට දැකිය යුතු දෙයක් තිබෙන්නට ඕන. ඒකට දැකිය යුතු දේ තමයි දක්නා දක්නට ලැබෙන අරමුණ. ඒකටයි කියන්නේ රූපාරම්මණය කියලා. රූපාරම්මණය. ඒක එකක්. ඊළඟට මේ ඒ රූපාරම්මණය තවත් රූපයක ගැටෙන්නට ඕන. ඒ ගැටෙන රූපය තමයි චක්කු පසාද කියන නමින් දක්වා තිබෙන ඇස. ඒ ඇසෙහි රූපය ගැටෙන්නට ඕන. ඇස නැත්නම් දකින්නට කොයිතරම් රූප තිබුණත් කෙනෙකුට දකින්නට බෑ. ඒ නිසා ඇස එක කාරණා. ඒද රූපයක්. ඒ ඇසයි රූපයයි කියන රූපාරම්මණයයි කියන මේ දෙක ඔවුනොවුන් ගැටුණු කල්හි ඒ රූපාරම්මණය චක්කු ප්‍රසාද කියන මෙහි ගැටුණු කල්හි සිතක් ඇති වෙනවා ඒ රූපය දැකීම වශයෙන් ඒකටයි කියන්නේ චක්කු විඥාන ඒ දැකීමේ සිට ඒක අපේ ව්‍යවහාරෙහි කතා කරන විට කියන්නේ නැහැ මට චක්කු විඥානයක් පහළ වුණයි කියලා එහෙම කියන්නේ නැහැ එක්කෝ ඒ වර්තමානයේ සිදුවන්නා වූ දැකීමක් ගැන කතා කරනවා නම් කියනවා දකින්නවා කියලා එහෙම නැත්නම් මේ ඒ සිද්ධිය ගත වූ දෙයක් නම් අප කියනවා දැක්කයි කියලා. එහෙම නැත්නම් අනාගතයේදී ඒ සිද්ධිය ඇතිවීම අපේක්ෂා කරනවා නම් අපි කියන දකින්නට ඕන දකින්නට බලාපොරොත්තු වෙන ඔය අතිවාසි. ඒ අනාගතේ. ඒ කොයි එකෙමුත් කීවේ කුමක්ද කියලා බැලුවොත් අපිට තේනවා මේ හැම එකකටම සම්බන්ධයක්. මොනෝයේ සම්බන්ධයක් තිබෙද? ඒත් හැකි දල වශයෙන් රූපයයි සිතයි කියන. රූප එකට රූපස්කන්ධය අනික සිත. සිත කියන්නේ නාමස්කන්ධය. නාමස්කන්ධය කියන්නේ. එතකොට රූපය එකක් අනික සිත නාමස්කන්ධයන්ට ඇතුළත්. එතකොට රූප නාම. මේ දෙක තමයි අපි කියන්නේ නාම රූප කියන්නේ. එතකොට මොනවද මේ තිරෙන්නේ? දැකීමයි කියන විට ඒ දැකීමයි කියන්නේ නාම රූප ධර්ම පිළිබඳ වූ කතාවක්. නාම රූපයන්ගේ ඇතිවීම පැවැත්ම පිළිබඳවයි දැකීම කියන වචනය ගන්නා විට එයින් ගොනු වීන කරුණු බෙදා බැලුවොත් දැකීමයි කියන වචනේ ක්‍රියාවක් නැත්නම් ඒ ක්‍රියාවක් දැක්වීම සඳහා යොදන්නේ. ඒ හුදු ක්‍රියාව පමණක් කලකොතොත් එතන තිබෙන්නේ සිතක්. දකින්නේ සිතයි. ඒකට කෘත්‍ය වශයෙන් කියන්නේ දර්ශන කෘත්‍යය. දර්ශන කෘත්‍යය දැකීම් කෘත්‍යය තමයි සිතට අයත්. ඒක සිතට අයත් වෙනවා. ඒක චක්කු විඥාන කියලා වෙන්කොට පෙන්වා තිබෙන්නේ ඒ දැකීම කරන නිසා. චක්කු විඥානයේ කෘත්‍යය තමයි දැකීම. ඒකට දක්ෂ දකින්නට මොනවත් නොදැක නැත්නම් දකින්නට කිසිවක් නැතිව දකින්නයි කියන්නට බෑ. දකින්නට කිසිවක් තිබෙන්නට ඒ තිබෙන කිසිවක් නම් කුමක්ද? ඒකයි කියන්නේ රූපාරම්මණය. ශබ්දාරම්මණය දකින්නවා නෙවෙයි. ගන්ධාරම්මණය දකින්නවා නෙවෙයි. රූපාරම්මණය දකින්න. ඒතකොට රූපාරම්මණය කියන්නේ රූපය. ශබ්දාදියත් රූප තමයි මෙතන අපේ කතාවට ගත්තේ අපි රූපාරම්මනේ ඒද රූපයක්. එතකොට ඒ රූපය ඇස නැමැති රූපයෙහි ඒකටයි සප්පසාද කියන්නේ. ඒ රූපයේට යොමු වන්නට ඕන නැත්නම් ඒකට අපි කියනවා ඒකෙහි ගැටෙනවා. ගැටෙන. එහෙම නුනොත් කොයිතරම් රූප තිබුණා. අප දන්නවා අපිට මේ අවස්ථාව ගැන කලකා ගත හැකි මේ මා පිටුපස ඕන තරම් රූප තිබෙන්නට පුළුවන්. හැරිලා බැලුවොත් පෙනෙනවා. ඒත් මා දකින්නේ නැහැ. ඒ නොදකින්නේ ඇහැට ඒවා යොමු වන්නේ නැහැ. ඒ ගැටෙන්නේ නැහැ. ඇහි ගැටුනොත් ඒවා දැකීම වශයෙන් උපදනම් සිත් උපදිනවා. චක්කු විඥාන පහළ වෙනවා දකින්න. ඒකෝට දැකීමට රූප ආරම්මන රූප ආරම්මන ඒ ඇසට යොමු වන්නේ. යොමු කල්හි ඒ රූපය දකින්න උපදනා සිත ඇති වෙනවා. ඒකටයි කියන්නේ දකින්නවා. දැකීමයි කියලා නැත්නම් චක්කු විඥානයයි කියලා. ඉතින් ඒක මේ භාවනා කරන තැනක්. මේ පිළිබඳ සත්‍යය ඒ පිරිසිදීම කරගනු කැමැති තැනත්තා විසින් ඒ විදිහේ අවස්ථාවක් යෙදුණු කල්හි ඒ දකින්න බව මෙහි කරන්නට ඕනේ. දකින්නවා දකින්නවා දකින්නවා. ඒ දැකීම. ඒකට දකින්නවා දකින්නවා කියලා ඒ දැකීම මෙනෙහි කරන විට දකින දේ ගැන දැකීම කියන මේ ක්‍රියාවත් කියන මේවා පිළිබඳව නොසලක් නොසලකීමක් වන්නේ නැහැ. ඒවා ඒ දකින්වයි කියනකොටම ඒ සිද්ධියට සම්බන්ධ හැම දෙයක් මෙනෙහි කළා වෙනවා. මොකද කෙනෙකුට දකින්නට බෑ නැති දෙයක්. මොකක් හරි දකින්නට ඕනේ. ඒ දේ දකින්න. ඒ වගේම ඒ ඒ දකින්න ලබන දේ දක්නා වූ තවත් එකක් තිබෙන්නට ඕනේ. ඒ ධර්මයකුත් තිබෙන්නට ඕනේ. ඒකත් මෙතෙන්දි මෙනෙහි වෙනවා. දකින්නවා කියන එක. ඒ නිසා ඒ දකින්නවා කියන දේ ගත්තම එතනම ස්කන්ධ පහම තිබෙන. ස්කන්ධ පහම පංචස්කන්ධය. කොහොමද? ඒ දැකීම් කෘත්‍යය සිදු කරමින් උපදනා සිත විඥාන ස්කන්ධය. ඒ සිතෙහි අටගන්නා ඒ දැකීම් කෘත්‍ය සිදු කරමින් උපදනා සිතෙහි අටගන්නා වේදනාව නම් උපේක්ෂා වේදනාව. ඒ වේදනාව වේදනා ස්කන්ධය. ඒ දකිනු ලබන දේ තමා මේ අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කර ගැනීම ලකුණු කර ගැනීම ඒ මොහොතේදීම සිදු වෙනවා ඒ තමයි සංඥාව ඒ දැකීම කියන මේ කෘත්‍යය සිදුවීමට නම් ඒ දැකීම් ක්‍රියාව සිදු කරන සිතේ හටගන්නා ඒ සියලුම ධර්ම මේ දැකීමට යොමු කරවන නැත්නම් මෙහෙයවන චේතනා කියන මේ ධර්මයක් තිබෙනවා ඒ චේතනාව සහිත පස්ස ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මනස්කාර කියන මේවා තමයි සංස්කාර ස්කන්ධය. එතකොට වේදනාව තිරෙනවා වේදනා ස්කන්ධ, සංඥාව තිරෙනවා සංඥා ස්කන්ධ, සංඛාර චේතනාව ප්‍රධාන කොට ඇති ඉතිරි චෛතසික පහක් තිබෙනවා ඒවා සංස්කාර ස්කන්ධ. ඒ දැකීම් කෘත්‍යයේ සිදු කරමින් උපදනා සිත් තිරෙනවා. ඒ සිත විඥාන ස්කන්ධය. එතන නාමස්කන්ධ හතරක්. ඒ දැකීමේ කියන මේ ක්‍රියාව සිදුවීමට ඒ සිතේ සිත ඇසුරු කළ යුතු ධර්මයක් තිබෙනවා. ඒකයි චක්කුප්පසාද කියන්නේ. ඒ රූපස්කන්ධය. රූපස්කන්ධය. ඉතින් ඒ දකින්න ලබන දේද ස්කන්ධ වශයෙන් රූපස්කන්ධයටයි අයිති. ඒක බාහිර. හැබැයි අධ්‍යාත්මික වශයෙන් තමා පිළිබඳව සැලකෙන විට දැකීමයි කියන මේ කෘත්‍යය සිදු කිරීමේදී සිදු වීමේදී එතන තිරෙන්නේ ස්කන්ධ පංචකයකගේ ඇතිවීම. ස්කන්ධ පංචකයකගේ ඇතිවීම. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඉතින් ඒකම තමයි කොට කරලා කියන්නේ නාම රූපයන්ගේ හටගැන්ම. නාම රූපය හටගන්න. අන්න එහෙම හටගත් නාම රූප ධර්ම වලින් චක්කු ප්‍රසාද යනු රූපය කියලා වෙන් කරගත්. ඉති රූප. ඒ චක්කු ප්‍රසාදය ඇතිවීමට හේතු තිබෙන. ඒ වාද තම ශ්‍රුති ශ්‍රුතියානුසාරයෙන් තම ධර්මයේ ඉගෙන ගන්නා අනුස්කාරයෙන්ද ඒවා පිළිබඳව සැලකීමක් මෙනෙහි කිරීමක් සලකා බැලීමක් ඒ භාවනා කරන පින්වතුන්ට ඉදිරියට ඇති වෙනවා ඒක දියුණු වූ අවස්ථාවකදී වෙන්නේ ඒවා දක්වනවා උත්‍යම්පේ ඥානෙදී ඒ ඇතිවීමේ හේතුන් හැටියට ඇතිවීමේ හේතු මොනවාද ඇතිවීමේ හේතු දැන් මේ චක්කුප්පස්සාදේ මේ වර්තමානයේ අප ලබා තිබෙන චක්කුප්පස්සාදය කර්මයක ඵලයක් හැටියටයි ලැබෙන්නේ. ඒ කියන්නේ කර්මයෙන් උපදවන ලද රූපයක්. කර්මයෙන් උපදවන ලද රූපයක්. ඒ රූපය ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ හේතුවක් වූයේ කුමක්ද කර්මය. මොන කර්මයද? මේ භවයේ ලබා දීමට ඉදිරිපත් වූ අතීත ජාතිෙහි මරණාසන්න අවස්ථාවේදී එළඹ සිටි මේ අප පිළිබඳව කතා කරනවා නම් කුසල කර්ම. ඒ කුසල කර්මය නිසා මේ භවෙහි ප්‍රතිසන්දිය ලැබුණා විපාක වශයෙන්. ඒ කර්මයෙන්ම අපට මේ භවෙහිදී ලැබෙන කර්මජ රූප කියන ඒ කොටස ඒ රූප ඉපදින. ඒ කර්මජ රූප අතුරෙන් එකක් තමයි චක්කු ප්‍රසාද. ඒ චක්කු ප්‍රසාදයත් ලබනවා. එතකොට ඒ අතීත කර්ම එක කර්ම එක හේතුවක්. ඒ අතීතයේහි එබඳු කර්මයක් මේ වර්තමානයේ ලබා වර්තමානයේ ලැබුණු ඒ චක්කුප්පසාදයේ ඉපදවීමට අතීතයේ කර්මයක් හටගත්තේ ඒ අතීත જાතිෙහි අතීත જાතිෙහි තමා අවිද්‍යාවෙන් යුක්ත වූ කෙනෙකු බැරි. කියන්නේ අවිද්‍යාව පැවති හේතු. අවිද්‍යාව කියන්නේ මෝහය. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි අවිද්‍යාව. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥානං අයං මුච්චති අවිද්‍යාව. ඒ අවිද්‍යාව අපට පැවතුනවා. වත් දැනුත් පවතිනවා අතීතෙහිත් පැවතුනවා. ඒ අප්‍රහීන වශයෙන් පැවති අවිද්‍යාව නිසා නිසාද මේ වර්තමානයේ චක්කුප්පසාද ලැබෙන එක එක හිත්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා සමුදය රූප සමුදය. අතීත જાතිෙහි ප්‍රහීන වශයෙන් අප තුල පැවතුණා නැවත නැවත ඉපදීමේ ආශාව. තවත් විදිහකින් කියනවා නම් ඒ තණ්හාව අනුසය අනුසය වශයෙන් පැවති තණ්හාව අපතේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් දැක්වෙන ඒ දෙවදාරු තණ්හාවක් හැටියට දක්වන ඒ තණ්හාව ඇතිවීමේ ශක්තිය අප්‍රහීන වශයෙන් අප තුල පැවතුන තණ්හා මුසය කියන්නේ. ඒ නිසා මේ වර්තමානයේදී අපට චක්කු ප්‍රසාද ජී ලැබුණා. චක්කු ප්‍රසාදේ පමණක් නෙවෙයි අනිත් කර්මජ රූප සියල්ලම ඒ නිසා ලැබුණ ඒවා. ඒකට අවිද්‍යා සමුදය රූප සමුදයෝ තණ්හා සමුදය රූප සමුදය. ඒ අවිද්‍යා තණ්හා කියන මේ දෙක ප්‍රහීන නොකොට සිටිදරින් ඒ ක්ලේශයන් නිසා තමයි අපට කර්මය කියන ඒවා රැස්වන්නේ. එතකොට ඒ අතීත භවයේ මරණාසන්න අවස්ථාවේදී මේ භවය නියම කිරීම වශයෙන් විපාක දීමට එළඹ සිටි යම් කර්මයක් වීද ඒ කර්මය ඇති වූයේ අවිජ්ජා සංහා කියන ඒ දෙකේ උපකාරය ලැබෙන. ඒ කර්මයද මේ වර්තමානයේ හට ගන්නා ඒ චක්කුප්පසාද ආදී වූ ඒ කර්මජ රූපයන්ගේ හේතුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා කම්ම සමුදයා රූප සමුදය. දැන් එහෙම අතීත හේතු තුනක් මේ පිළිබඳව දක්වනවා. අවිජ්ජා, තණ්හා, කම්මත. තවද වර්තමාන හේතුවකුත් තිබෙනවා. වර්තමාන හේතුව තමයි ඒ අතීත කර්මය නිසා මේ භවයේ මේ භවයේ මේ ස්කන්ධයක් නැත්නම් මේ රූපස්කන්ධය ලැබුණා. රූපස්කන්ධය වශයෙන් ගන්නා විට ධර්මයේම ඒ කර්මය නිසා හටගත්ත රූප. ඒවට කියන්නේ කර්මජ රූප. ඒ කර්මජ රූප පවත් පැවැත්මට ඒ પરම්පරාව නොසිඳ පැවැත්මට මේ වර්තමානයේදී ලැබිය යුතු තවද උපකාරයක් තිබෙනවා. ඒ උපකාරය තමයි මහන්සේ වදාරන්නේ ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදය රූප සමුදය. අප දන්නවා වර්තමානයේදී සමහරේ සමහර විටක සමහර Tamange බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොලැබීම හේතු කොටගෙන ඒවා කොහොමාරි බලධාරීන්ට දෙන්නලා Taman බලාපොරොත්තු වන දේ ලබා ගැනීමට සටන් කිරීම වශයෙන් කරන එක වැඩක් ඇටියට දැන් ආහාර වර්ජනයක් තිබෙනවා සමහර රටවල. ඒ මොකද? ඒ ආහාර වර්ජනය මොකක්ද වන්නේ? මැරිලා යනවානේ. මේ ශරීරය පැවැත්ගෙන යන්නට ලැබිය යුතු උපකාරයක් තමයි ආහාරයෙන් ලැබෙන්නේ. ඒ ආහාරයේ තිබෙන නියත ප්‍රයෝජනය ඒක. ආහාරයෙන් ලැබෙන නියත ප්‍රයෝජනය ඒකේ තිබෙන රසවත්, ඒකේ තිබෙන සුවඳවත්, එහි තිබෙන තවත් මොනවත් නෙවෙයි. එහි ජීවිත යාපනයට, ජීවිතයේ පවත්වාගෙන යාමට තිබෙන උපකාරය. ඒක තමයි නියත ප්‍රයෝජනය. ආහාරයෙන් ලැබෙන. අන්න ඒක ආහාරයෙන් කපේ. ඒ නිසා මොනතරම් බලවත් කර්මයක් නිසා ලක් කර්මජ රූප මේ ශරීරෙහි පැවතුණා. ඒ කර්මජ රූපයන්ගෙන් එක එකක් තමයි චක්කු ප්‍රසාදික. ඒ චක්කු ප්‍රසාදයන්ට මේ ජීවිතයේදී වර්තමානයේ ලැබිය යුතු ආහාරයෙන් උපකාර නොලැබුණු ඒ කර්මය නිසා ලැබුණයි කියලා ආහාරයේ උපකාරය නොලැබී ගියොත් එය දිගටම පවත්වාගෙන යන්නට නැත්නම් ඒ પરම්පරාව දිගට පැවැත්වීමට ඉඩක් නැතුව යනවා. ශක්තිය නැතුව යනවා. ඒ නැතුව යන්නට පුළුවන්. ඒ නිසා ආහාරයෙන් ලැබෙන උපකාරයක් ඕනේ. ඒ නිසායි දක්වන්නේ ආහාර සමුදය රූප සමුදය. මෙන්න මේ විදිහට මේ රූපවලට සත්‍ය හතරක් දක්වා තිබෙනවා. මෙනෙහි කළ යුතුව තිබෙන, දැකිය යුතුව තිබෙන අතීතෙහි අප්‍රවීණ වශයෙන් පැවති යම් ඒ අවිද්‍යාවක් වේද එයක් සංහාවක් වේද එයක් කර්මයක් වීද එයා වර්තමානයේදී ආහාරයක් කියන මේ අතර රූපයන් ඇතිවීමට හේතුවක් රූප සම්පත. ඊළඟට මේ රූප නැතිව යනවා නම් මේ රූප නැවත නූපදන ආකාරයට දුර යනවා නම් නැතුව යනවා නම් ඒ නැතිවීමේ හේතුන් වන්නේද මේ නැතිවීමේ හේතුන් වන්නේ මේ වායේ නැතිවීම. ඒ නිසා අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. සංහා නිරෝධා රූප නිරෝධෝ. කම්ම නිරෝධා රූප නිරෝධෝ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඒ ලැබිය හැකි ඉදිරියට ලැබෙන්නට පුළුවන් ඒ රූපයන් නොලැබී යාමට නම් මොනවද විය යුත්තේ? අවිද්‍යාව නැතිව යයි. සංහාව නැතිව යයි. කර්මය නැතිව යයි. ඒ වගේම ආහාර නැතිව යයි. එතකොට ඒවා ඇතිවීමක් නැහැ. ඒවායේ අනුපාද නිරෝධයක් සිදු වෙනවා. එතකොට ඇතිවීමත් ඇතිවීමේ හේතු උනොත් නැතිවීමත් නැතිවීමේ හේතු. දැන් මේවායේ ප්‍රත්‍යයන් උපකාරයන් ලැබ ඒවා ඇති වෙනවා. ඊළඟට ඒ ඇති වෙන එක ස්වභාවයෙන්ම නැති වෙනවා. ඒක අපදම්ම. ඒ වාට කියන්නේ ක්ෂණ නිරෝධය. ක්ෂණ භංගුරත්වය කියලා කියනවා. දැන් සිතක් ඇති වුණොත් ඒ සිත නැති වෙනවා. රූපයක් ඇති වෙනවා ඒක නැති වෙනවා. ඒක නැති කරන්නට කාගේවත් පිළිසරණක් වමනා කරන්නේ නැහැ. මේ ස්වභාව වශයෙන්ම යම් රූපයක් ඇති වුණාම ඒ ඇති වූ රූපයට අයිති අවශ්‍යයක් ටික. ඒ ආයු කාලය ගතකොට ඒ රූපේ නිතර. ඒක හැම සංකත ධර්මයකටම තිබෙන පොදු ලක්ෂණයක්. ඇතිවීමයි නැතිවීමයි ඒ දෙක අතරේ පැවැත්ම තමයි සංකත ධර්ම සෑම එකකටම තිබෙන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඒක රූපයේගේ ඒ ඇතිවීම නැතිවීම දැකීමත් උදේවය දැකීම තමයි. ඒක කියන ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති. ඒකත් උදේවය දැකීම. තව ඊටත් එහා තිබෙන මේ හේතුන් ප්‍රත්‍යයන්ගේ වශයෙන් මේ රූපයන් ඇතිවීමත් ඒ රූපයන්ගේ අනාගත කියන්නේ ඉදිරියට ඇතිවිය හැකි බව නැවැත්වීම සිදුවන්නේ මෙන්න මේවායේ අනුත්පාද නිරෝධයෙන් කියන එක දැකීමත් ඒ උදේවය වය දැකීමම තමයි. ඒ නිසා මේ ඇතිවීමේ හේතු හා නැතිවීමේ හේතු දැනගන්නට ඕන. ඒ ඇතිවීමේ හේතුන් නිසා ඇතිවීමක් නැතිවීමේ හේතුන් නිසා නැතිවීමක් කියන. මේ කරුණු පහක් එක එකක් පිළිබඳ. රූපය පිළිබඳ ඇතිවීමේ සමුදේ වශයෙන් දක්වන කරුණු සතර. අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර කියන ඒ සතර ඒ නිසා ඇතිවීම. ඊළඟට නැතිවීම ඒ හතරක් කියන්නේ අවිද්‍යා, තණ්හා, කම්ම, ආහාර කියන මේවායේ නැතිවීම. ඒ නැතිවීම නිසා අර ඇතිවිය යුතු ධර්මයන්ගේ නැතිවීමත් ඒවාගේ අනුස්පාද නිරෝධය. එතකොට එක එක ස්කන්ධයක් පිළිබඳව එහෙම දැකිය යුතු ආකාර කීයක්ද තිබෙන්නේ 10ක් ඒ 10 ස්කන්ධ පහකම සම්බන්ධ කොටගත් කල්හි තමයි සම 50 ආකාර විදර්ශනාවක් ගැන කියන්නේ. සම 50. සම 50 50 ආකාරය. ඉතින් ඒකේ තිබෙනවා වේදනාව පිළිබඳව ඔය ඔය විදිහටම නෙවෙයි. හේතු. අවිජ්ජා සංහා කම්ම කියන ඒවා සාධාරණ හේතු. ඒ සියල්ලට අවිජ්ජා සංහා කම්ම. වේදනාව පිළිබඳව එන අනෙක් හේතුව ප්‍රත්‍යය තමයි තස්ස සමුදය වේදනා සමුදය. තස්ස සමුදය වේදනා. ඊළඟට සංඥාව පිළිබඳවත් වෙන්නේ පස්ස සමුදය කියලා. පහ. ඊළඟට සංඥා අනිත් එක සංඛාර. ඒ පස්ස. පස්ස සමුදය සංඛාර. විඥානයේ පිළිබඳව එන්නේ අවිජ්ජා සංහා කම්ම කියන තුනක් නාම රූප සමුදය විඥාන සමුදය එතකොට නිරෝධය ගැන කියන්නේ නාම රූප නිරෝධා විඥාන නිරෝධය. ඒ විදිහට සමපනස ආකාර යක් දක්වනවා මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තං ගමෝ ආදි වශයෙන් එන ඒ පහ පිළිගන්න. එතකොට යමේ රූපය වෙන් කරගත්තා. ඒ රූපයේ ඇතිවීමේ හේතුන් වෙන් කරගත්තා. ඒ වගේම වේදනා ආදී ඉතිරි ධර්මයන්ගේද දෙන්කර ගැනීමක් ඒවායේ හේතුන් ප්‍රත්‍යයන් දෙන්කර ගැනීමක් කොට ඒවායේ ඇතිවීම සහ නැතිවීම දැක්කේ නම් ඒ තැනකට මේ ඇතිවෙන නැතිවෙන ධර්මයන් ඇසුරු කොට පවත්නා ආත්මය එහෙම නැත්නම් ඒ යම්කිසි ආත්මයකට අයිති මේ රූපයක්ද වේදනාවක්ද සංඥාවක් ආදී වශයෙන් පිළිම ගැනීමක්වත් වන්නේ. මේ ධර්මයන්ගේ ස්වභාවය යථා ස්වභාවය ඇති සැටිය Taman දැක්කවෙ. එයයි බුදුරජාණන් වහන්සේ වදාළන්නේ යථා භූත ඥාන දර්ශනය. ඇති සතු ධර්මයන්ගේ ඇති తත්වය දැනගන්නා නුවණකි. ඒ ඇතිතතු දැනගන්නා නුවණේ කියන්නේ විදර්ශනා ඥානය. යථා භූත ඥාන. දක්ෂ. ඇතිතතු දැනගන්නා ඒ ඍති රූපං ආදි වශයෙන් ඒ රූපය පිළිබඳ ඇතිතත්. එහෙම නැත්නම් මේ අසුවලයි කියලා එකක්. රූපයම තමාම වුවත් ගන්න එහෙමයි. මේ මමයි කියලා ගන්නෙ රූපය. රූපයම මමයි කියලා ගන්නවා. එහෙම නැත්නම් රූපයේ යම් කිසි කොටසක් හෝ ඒ රූපේම හෝ මගේ කියලා ගන්න. මගේ විස, මගේ ඇස, මගේ කන, මගේ නැහැ ආදී වශයෙන් එහෙම මගේ කියලා ගන්නවා. නැත්නම් යම් දෙයක් යම් රූපයක් මමයි කියලා ගන්න. ඊළඟට ඒ රූපයයි සිතයි කියන මේ දෙකම උපයෝගී කරගෙන සිදුවන ක්‍රියාසිද මේ ක්‍රියාසිද නෝ අප කරන නොයේ ක්‍රියාවලට සිතයි කයයි දෙකම සම්බන්ධ. සිත කය දෙකම නැතුව ඒ ඒ ක්‍රියා සිදු කරන්නට බෑ. අපි කරන කවර ක්‍රියාව. දැන් කතා කිරීමේ කියන එක කරනවා නම් ඒ සිත කය දෙකේම සම්බන්ධය. සිතයි කයයි ක්‍රියා කිරීම තමයි මේ කතා කිරීමේ කියන්නේ. නාම රූප ධර්මයන්. තවත් විදිහකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පතේ ඇතිවීම ඇතිවීම ඇතිවීම ඇතිවීම ඉතින් නැතිවීම එකට ගන්න යන දැන් කතාව නවතිනකොට වෙන්නේ මොකද්ද ඒ ඒ ඉදදීම් වශයෙන් හත ගැනීම වශයෙන් පැවති දෙයක් නැති වුණා විගතම සිදුවන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීමයි මේ සිදුවේගෙන යන්නේ ඒක අප කියන්නේ කොහොමද මම කතා කරනවා. එතකොට මම කියන්නට එතන සිතයි ඒ සිත සමග උපදනා වේදනා සංඥා සංඛාර කියන ඒ ධර්ම සමූහයයි ඒ කතා කිරීමට ප්‍රයෝගී වෙන ශරීරයයි කියන ශරීරයේ යම් යම් කොටස් අවයවයන් තිබෙනවනේ ඒවා හැර කතා කරනවායි කියන තවත් පුද්ගලයෙකු වෙනම දක්වන්නට නැහැ අනේ නිසා මේ එකින් එකක් පිළිබඳ දැන් කතා කරන විට ඒ කතා කිරීමද නුවණින් යුතුව කරන්නට ඒ පජානාති කියලා නෙන්නේ භාසිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී වූති සම්පජානකාර සම්පජඤ්ඤයෙන් යුතුව කරයි කියනකොට කතා කිරීම කරන අවස්ථාවේදී ඒ කතා කිරීම පිළිබඳ යෝනිසෝ මනසිකාරය පැවැත්වුවේ නැත්නම් ඒතනත්තා දෘෂ්ටියක් ගන්නට පුළුවන් මමයි කතා කරන්නේ. සක්කාය දෘෂ්ටියේ පිහිටා ඒ කතාව කරන්නේ මම කතා කරන්නේ. නමුත් ඒ කතා කිරීමේ කියන එක Tamanට මෙනෙහි කළ හැකි බවක් පිළිගන්නවා කතා කිරීම. එහෙනම් එතන කවුරුන් කතා කරනවාද කාගේ කතාවක්ද කියලා එහෙම ගන්න නැහැ. කතාවක් කෙරෙන ආකාරය පමණක් තේරෙනවා තමයි. කොටින් කියනවා නම් යම් ක්‍රියාවකගේ සිදුවීමක් ක්‍රියාවක් සිදුවීමක් ඒ ක්‍රියාව විග්‍රහ කොට බලනවා ඒ බෙදා බලන විට පෙනෙන්නේ ඒ ක්‍රියා නිෂ්පත්තිය වන්නේ මෙන්න මේවායි රූප ධර්මයන්ගේ ගැටීමක් තිබෙනු. ඒතර ඒ රූප ධර්මයන්ගේ ගැටීම ඒ වගේ ගැටීම නිසාම